සියලුම දානයන් තරදවලා උතුම් වෙන්නේ ධර්මය. ඒ නිසා මේ පින්කම මේ දෙපළ ප්‍රධාන පින්වත් සෑම දිනාටම ධර්මඥානයේ පිළිසම වේවා කියන තුමා චින්තනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අපි මේ ගත කරන්නේ බොහෝම දුෂ්කර ජීවිතයක්. ඒ පිළිබඳව පින්නතුලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් බලන්න අපි සැපයි කියලා අල්ලගත්ත හැම දෙයක්ම පින්නතුනේ විශාල දුකකින් තමයි කෙලවර වෙන්නේ. අපි සැප පොඩ්ඩයි විඳින්නේ දුක් ගොඩාක් විඳිනවා. බලන්න පුංචි සැපයක් උදෙසා අපි කොච්චර මහන්සි වෙනවද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් බලන්න කෙනෙක් රැකියාවට යනවා කියලා හිතන්න. උදේ රැකියාවට යනවා රැකියාව කරනවා ආපහු ගෙදර එනවා රාත්‍රී කාලේ මොනවා හරි කාලා බීලා ආපහු නිදා ගන්නවා ආපහු පහවදාට ඒ දේම කරනවා ඉතින් මේ විදිහට අවුරුදු ගණනාවක් කරනවා කියලා කියන්නේ හිතන කෙනෙකුට පින්නතුනේ මේක මහා දුකක් හිතන්නේ නැති අයට ඒක එච්චර දුකක් බව තේරෙන්නේ නැහැ ওই අතර වාරේ අපට මොනතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, නොයෙක් නොයෙක් හිතමනාපකම්, නොයෙක් නොයෙක් දේවල් වලට භාජනය වෙමින් තමයි අපේ මේ ජීවිතේ ගතවන්නේ. එතකොට පින්නතුනි අපි කල්පනා කරන බොහෝ දෙනා දැන් මම මේ ළමයින්ට ඉගෙනුවාට පස්සේ ආවහ විවාහ කරලා දුන්නට පස්සේ මගේ ප්‍රශ්න ඉවරයි ඊට පස්සෙම ධර්මයට බහිනවා. තරුණ අය හිතන මේ ළමයි ලොකු වුණාට පස්සේ අපි ධර්මයට බහිනවා. ඊළඟට කුඩා අය හිතනවා අපිට මේවට තව කාලේ තියෙනවා. අපේ ස්වභාවය තමයි අපි හැමදේම ටිකක් පස්සට දානවා. පින්නතුනි මේ අත්තන්ට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා වන අපටත් අපි පස්සට දැම්මොත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. දැන් බලන්න වයසට ගිහිල්ලා අපි හිතනවා අපිට ඔක්කොම පහසුකම් සැලසෙයි. හොඳට භාවනා කරගන්න ලැබෙයි. විවේකී ඉඳගෙන බණහාන්ට ලැබෙයි. ඊළඟට ඒ කාලේ කුසල් සිතින්ම ඉඳ ලැබෙයි. ඊළඟට කිසිම සද්දයක් බද්දයක් නැතුව භාවනා කරනකොට හිත සමාධිමත් වෙයි. එහෙම අපේ ලොකු බලාපොරොත්තු තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. අපි දැනගන්නට ඕන වර්තමාන මේ දුෂ්කර කරදර බාධක මැදේම පුළුවන් තරම් අපේ ජීවිතේ ධර්මයට යොමු කරගන්නට ධර්මයෙන් අපේ ජීවිතේ ගලප ගන්නට අපි මහන්සි ගන්නට ඕන. දැන් බලන්න අපේ එහෙම බලාපොරොත්තු තියාගෙන අපි යනවා. අපේ ජීවිතේ මොන වෙලාවෙද කියලා කියන්න බෑනේ. තානාග පිනිබිඩක් වගේ. ඒකට වයස් වකවානුවක් නැහැ පින්න තුල දාන්නවා. ඕන තරම් සමාධිය ගත්තාම ඒවට ඕන තරම් නිදසුන් තියෙනවා. ඉපදෙන්න ගිහිලා මැරෙනවා. ඉපදිලා මාසෙන් දෙකෙන් මැරෙනවා. ඊළඟට පින්තර අවුරුදු 10න් 15න් මැරෙනවා. අවුරුදු 30න් 40න් මැරෙනවා. කිසිම වයස එහෙම ભેදයක් විවස්තාවක් එහෙම එකක් නැහැ. එතකොට බලන්න අපි වර්තමානය හොඳ කරගෙන හිටියොත් අතීතෙත් හොඳයි අනාගතෙත් හොඳයි. ඒ නිසා පින්නතුනි අපි මේ ලැබෙන අවස්ථාවෙන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට අප්‍රමාදී වෙන්නට ඕන. එතකොට බලන්න දැන් මේ ජීවිතේ කොච්චර බාධක තිබුණත්, කරදර තිබුණත් අපි සාංශාරික ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් අපි කොච්චරනම් නිරේ උපදින්න ඇද්ද? අපි කොච්චරනම් තිරිසන් අපාය ඉපදිලා ඇද්ද? දැන් තිරිසන් අපාය ඉපදිලා කොච්චර බියෙන් ඉන්න ඇද්ද? කෑමක් බීමක් නැතුව සීතලෙන් උණුසුමින් පීඩා විඳින්මින් කොච්චර අපි ඉඳද්ද ඊළඟට පිළිතුරු പ്രേත ලෝකවල ඉඳගෙන අපවිත්‍ර දය කමින් පුදුම දුෂ්කර ජීවිතයක් අපි ගත කරලා තියෙනවා. ඒවත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේක මොකක්ද නේද? එහෙමනම් මේ බාධක මැද්දී අපි කොහොම හරි දක්ෂ වෙන්නට ඕන අපේ ජීවිතේ ධර්මයට යොමු කරගන්නට නැත්නම් ධර්මයෙන් ජීවිතය පෝෂණය කරගන්න. එහෙමනම් පින්නතුනි මේ අප්‍රමාදය කියන එක අත්‍යවශ්‍යයි මේ ධර්ම මාර්ගයන්. අප්‍රමාදය කියලා කියන්නේ ප්‍රමාද නැති බව. එහෙමනම් සිහිය නුවණ කෙනෙකුට තියෙනවා නම් එතන ප්‍රමාදේ තියෙනවා. එනිසා මේ පින්නතුල බොහෝම වාසනාවන්තයි. මොකද අපි ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් දැන් මේ විදිහට මේ බණක්වත් අහන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? අපේ වාසනාව අපට තේරෙන්නට ඕන. ඒ නිසා මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ උත්තරම ප්‍රයෝජන ගන්නට අපි හැමෝම මහන්සි ගන්නට ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ ආතාපි සම්පදානෝ සතිමා කියන මේ කාරණා තුන. කෙනෙකුට දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කිව්වා දැඩි වීරියක් තියෙනවා නම්, උත්හාන සම්පදාවක් තියෙනවා නම්, ඊළඟට සිහියයි නුවණයි දෙක තියෙනවා නම් දින 7කින් වුණත් උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක සතිපට්ඨාන සූත්‍රයේදී උන්වහන්සේ අවධාරණය කළා. ඒතර පින්තර බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ යමක් වදාලා නම් ඒක හේම්ම තමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට පින්වත් හැම කෙනෙක්ම උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් අද කියලා දෙන්නේ සුවිශේෂී දේශනාවක්. මේ දේශනාව ඒ නම අංගුත්තර නිකායේ චලිපාතයේ තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි පින්නතුනේ චලාදු ಜಾති සූත්‍රය. ච කියන්නේ 6, ಜಾති කියන්නේ උප්පත්ති. විශේෂ උප්පත්ති හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරන ස්වාමීනි මේ පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රවරයා දැන් මේදා ඉන්දියානු සමාජයේ හිටපු ශාස්ත්‍රඥ වහන්සේලා හය දෙනාගෙන් කෙනෙක් තමයි පූර්ණ කාශ්‍යප කියලා කියන්නේ. ඉතින් මෙයා දැන් සත්‍යාත්‍රුන් වහන්සේලා පින්නතුල දන්න පූර්ණ කාශ්‍යප මක්කලි ගෝසාල අජිත කේස කම්බලි තකුද කච්චායන සංජය බිල්ලත්ති පුත්ත නිගන්ත නාත පුත්ත මේ හය දෙනා එදා ಭಾರತයේ බොහෝම ප්‍රසිද්ධයි. හැබැයි පින්තුනි අපි එක ශාස්ත්‍රවේදෙක් ගැන පොඩ්ඩක් කියන්නම්. නැත්නම් ශාස්ත්‍රෝ කියමු අපි ලොකුවට හිතාගෙන ඉන්නවනේ. ඉතින් පූර්ණ කාශ්‍යප පළවෙනි එක්කෙනා. එයා ඉපදුනේ දාස කුලේ. දැන් ඒ කාලේ දාස කුලේ ඉපදුනොත් දාස කම්මයි කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි අපි හිතමු අව්‍යායුධ හදන කුලයක ඉපදුනොත් ඒ වෘත්තියම තමයි කරන්න ඕන. ඉතින් මේ දාස කුලේ ඉපදිච්ච මේ ළමයා පූර්ණ කාශ්‍යප ඒ දාස කුලේ පිරිමි ළමයින්ගෙන් සියවෙනියට ඉපදිච්ච කෙනා. මෙයා තමයි සියවෙනියට ඉපදිච්ච පිරිමි ළමයා. ඒ නිසා මෙයාට නම දැම්ම කාශ්‍යප කියලා සිය සම්පූර්ණ වෙච්ච නිසා පූර්ණ කාශ්‍යප කිව්වා. ඉතින් දෙමව්පියෝ මෙයාට බහ තේරෙන වයස යන්තම් තේරෙන කාලය එනකොට ඔන්න ගෙදරකට ගිහින් දැම්ම වැඩට. මේ ළමයාට මේ වැඩ කරගෙන යන්න අමාරුයි. මෙයා මේ ගෙදරින් පැනනවා. ගෙදරින් පැනලා ඔන්න කැලේ ජීවත් වෙන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට වස්ත්‍ර නැහැ. අඳින්න වස්ත්‍ර නැහැ. අන්තිමට මේ ළමයා මොකද කළේ? නිදි වස්ත්‍රව ජීවත් වුණා කැලේ. මිනිස්සු දැක්කා මේ කැලේ මෙන්න එහෙම නිදි වස්ත්‍රව කෙනෙක් ඉන්නවා. හිතුවා මේනම් රහතන් වහන්සේ නමක් තමයි. ඔන්න මිනිස්සු ඉතින් දාන පූජා කරන්න පටන් ගත්තා. වඳින්න පටන් ගත්තා. මෙයා කල්පනා කළා ජීවත් වෙන්න හොඳ ක්‍රමය මේක. ඉතින් මෙයාට හිතෙන හිතෙන දේවල් කියන්න ගත්තා. ඔන්න පළවෙනි ශාස්ත්‍රවරයා. ඔය විදිහ තමයි පින්නතුනේ අනිත් ශාස්ත්‍රවරු. හැබැයි නිගණ්ඨ නාත පුත් ඊට වඩා ටිකක් වෙනස්. එයා හොඳ කුලයක ඒ වගේම හොඳ යම්කිසි කියපු දේවල් සමහර දේවල් පිළිගන්නත් පුළුවන් දේවල් එයා කිව්වා. නමුත් ඔන්න වගේ තමයි මක්කලි ගෝසාල අනිත් අනිත් අයත් ওই විදිහ අන්ධ ශාස්ත්‍රවරු. ඉතින් කොහොම හරි පූර්ණ කාශ්‍යප දවසක් එයාගේ ශ්‍රාවකයන්ට කියනවා උප්පත්ති හයක් තියෙනවා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ පූර්ණ කාශ්‍යප විශේෂ උප්පත්ති හයක් දේශනා කරනවා කියලා දෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මොනවද ආනන්දේ විශේෂ උප්පත්තියයි. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි පූර්ණ කාශ්‍යප කියනවා කන්නහාබිජාති, නීලාබිජාති, ලෝහිතාබිජාති, ඊළඟට හලුද්ධාබිජාති, සුක්ඛාබිජාති, පරම සුක්ඛාබිජාති. ඔන්න හයයි.